සති භාවනාවයි. ඒ ආනාපාන සති භාවනාවට අදාළ කොටසක් මාතෘකා කරන්නට යෙදුනේ මීට පළමුවෙන් ගිරිමානන්ද සූත්‍රයට අයිති මුල් සංඥා නවය පැහැදිලි කරලා තියෙනවා අනිත්‍ය සංඥා අනත්ත් සංඥා අසුභ සංඥා ආදීනව සංඥා පහන සංඥා විරාග සංඥා නිරෝධ සංඥා ළඟ 10 වෙනි සංඥාව තමයි ආනාපාන සතිය මේ ආනාපාන සතියේ මුල් කොටස ඒ කියන්නේ මුල් පියවර හතර කායනුපස්සනාවට ඇතුළත් වෙන කොටස පැහැදිලි කළා දැන් මේ කායනුපස්සනා කොටසත් පාදක කරගෙන තමයි ඉතිරි කොටස් පැහැදිලි කරන්නේ කියන්නේ වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා හැටියට මේ විශේෂයෙන්ම විතරදී වේදනානුපස්සනා චිත්තානුපස්සනා දෙක මුල් කරගෙන පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා. බුදුරජාණන් වහන්සේ ආනාපාන සතිය දේශනා කරනකොට පරිපූර්ණ කර්මස්ථානයට කියන්නේ පරිපූර්ණ භවනා මාර්ගයක් අරහත්ත්වයෙන් කෙලවර වෙන හැටියටයි දේශනා කළේ. එතකොට සමත විපස්සනා කියන මේ දෙකම වැඩෙන විදිහට සතර සතිපට්ඨානයම සම්පූර්ණ කරන විදිහට ඊළඟට සප්ත බෝධිහංගයන්ම සපිරෙන විදිහට විද්‍යාව විමුක්තිය සාක්ෂාත් වෙන විදිහට තමයි භාග්‍යතුන් වහන්සේ ආනාපාන සතිය ගැන දේශනා කළේ. දැන් වරක් ආනන්ද ස්වාමීන් වහන්සේ භාග්‍යතුන් වහන්සේගෙන් ඇහුවා ස්වාමීනි එක ධර්මයක් වැඩිමෙන් ධර්ම හතරක් වැඩෙන ධර්ම හතරක් වැඩිමෙන් ධර්ම හතක් වැඩෙන ධර්ම හතක් වැඩිමෙන් ධර්ම දෙකක් සම්පූර්ණ වෙන ක්‍රමයක් තියනවාද මේ බුදු සසුන තුළ භාග්‍යතුන් වහන්සේ වදාලා තියෙනවා. ඒ මොකද්ද? එකම වූ ආනාපාන සතිය වැඩිමෙන් සතර සතිපට්ඨානයම සම්පූර්ණ වෙනවා. ඒ සතර සතිපට්ඨාන සම්පූර්ණ වෙනකොට සති ධම්මවිචේ විරිය පීති පස්සද්ධි සමාධි උපේක්ඛා කියන සත්ත බෝධ්‍යාංගම සම්පූර්ණ වෙනවා. ඒ සත්ත බෝධ්‍යාංග සම්පූර්ණ වෙනකොට විද්‍යාවත් විමුක්තියත් සාක්ෂාත් කරගෙන සතර දුකින් නිදහස් වීමත් වෙනවා. ඉතින් මහා භාග්‍යතුන් වහන්සේ මේ ආනාපාන සති භාවනාව වඩාල මේ වඩාල මෙන්න මේ විදිහට සම්පූර්ණයෙන්ම අරහත්ත්වයෙන් කෙලවර වෙන ආකාරයට වඩා සම්පූර්ණ කරනු පිණිසයි. ඉතින් ඒක නිසා මේ ආනාපාන සතිය පිළිබඳ කතාව ටිකක් ගැඹුරුයි. මොකද ඒකට හේතුව මේ සාමාන්‍ය උඩමට්ටමේ නෙමෙයි. මේක හරියාකාරව වඩනවා නම් සමත විපස්සනා දෙකම සපුරාගෙන සතර සතිපට්ඨානය සප්ත බෝධ්‍යාංගයත් සම්පූර්ණ කරගෙන විද්‍යාව ත්‍රිමුක්තිය සාක්ෂාත් කරගන්න පුළුවන්. ඉතින් ඒ தත්වයට අපටත් එන්ට පුළුවන් වෙනවා අපිත් බලවත් විසීරියකවත් නමුත් අපේ මට්ටමින් හරි අපි මේ ආනාපානසති භාවනාව වැඩිම උත්සාහවන්ත වෙන්නට ඕන එසේ නමුත් අපි දැනගන්න ඕන මේ පරිපූර්ණ ආනාපානසති භාවනාව පිළිබඳ විස්තරය කොහොමද කියලා. ඉතින් ඒක මේ බුද්ධ ශාසනයක් තුළදී පමණයි මේ ආනාපාන සතිය පිළිබඳ සම්පූර්ණ විස්තරය දැනගන්න පුළුවන්. එතකොට අපි කොටසක් කලින් විස්තර කළා මේ පින්වතුන් ශ්‍රවණය කළා ඒ කායනුපස්සනාවට අයිති මුල් පියවර හතර <clears throat> කෙටියෙන් කියනවා නම් දිග හුස්ම කෙටි හුස්ම ඒ අනුව සිහිය පිහිටුවාගෙන සමාධිය පුරුදු පුහුණු කිරීම ඊළඟට තුන්වැනිවට මුළු හුස්ම දැනගනිමින් සමාධිය පුරුදු පුරුදු පුහුණු කිරීම හතරවැනි අංකයට හතරවැනි පියවර හැටියට හුස්ම සංසිඳුවමින් ආනාපාන ස්ථාන සත් භාවනාව පුරුදු පුහුණු කිරීම එතකොට මේ මට්ටමට එනකොට කෙනෙකුගේ හිත බලවත්ව සමාධිමත් වෙලා තියෙන පුළුවන්. උපරිම වශයෙන් කියනවා නම් චතුර්ථ ධානයේ දක්වාම සම්පූර්ණ වෙලා තියෙන්න පුළුවන් සම්පූර්ණයෙන්ම හුස්ම සංසිඳුවමින් භාවනා පුහුණුව සපුරාලනකොට. එතකොට ආශ්‍රද ප්‍රශ්වාස සංසිඳිලා. දැන් මේ මට්ටම වෙනකොට පළවෙනි, දෙවෙනි, තුන්වෙනි හතරවෙනි ධ්‍යාන සම්පූර්ණ වෙලා තියෙන්න ඕන ඒ යෝගාවචරය නැත්නම් භාවනානු යෝගියාට. එතකොට දැන් මේ ඉතිරි වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනාවට අයිති කොටස් පැහැදිලි කරන්නේ ඒ මට්ටමේ පිළිකරගෙන. ඒ චතුර්ථ ධ්‍යානයක් සම්පූර්ණ කරගත්ත භාවනානුයෝගියෙකුගේ වාසිය. එතකොට අපි බලමු කොහොමද මේ විස්තරය දැක්වෙන්නේ කියලා. විසුද්ධි මාර්ගයේ සහ අට කතාවන්හි ඒ චිත්තානුපස්සන, වේදනානුපස්සන, චිත්තානුපස්සන, ධම්මානුපස්සන පිළිබඳව මේ විදිහට පැහැදිලි කරනවා. එතකොට සංවේදනානුපස්සනා කොටසේ පියවර හැටියට සඳහන් වෙන්නේ පීති පීති පටිසංවේදී අස්ස සිස්සාමීති සික්ඛති පස්ස සිස්සාමීති සික්ඛති. පීති පටිසංවේදී පීතිය අත්විඳිනු දැනගනිමින් කොහොමද ආශ්වාස ප්‍රශ්වාස දෙක අනුව සිහිය පිහිටුවාගෙන භාවනා පුහුණුව කරන්නේ මේ සඳහන් කරනවා දෙආකාරයකින් ප්‍රීතිය අත්විඳින්න පුළුවන්. ඒ කොහොමද? ආරම්මනතෝච අසම්මෝහ අසම්මෝහතෝච කියන්නේ අරමුණු කිරීම වශයෙන් හා සිහින් මුලා නොවීම වශයෙන් කොහොමද අරමුණු කිරීම වශයෙන් ප්‍රීතිය අත්විඳින්නේ භාවනා පුහුණු යෙදෙන්නේ. අර කලින් සඳහන් කරපු විදිහට ප්‍රීතිය සහිත වූ ධානය දෙකට පළමුවෙන් සමවදිනවා. ප්‍රීතිය සහිතව ධානය කියලා කිව්වේ දැන් පළවෙනි ධානයටපත් වුනහම ඒ යෝගියා හඳුනා ගන්නවා පළවෙනි ධ්‍යානයේ තියෙනවා විතක්ක, ਵਿਚාර, පීති, සුඛ, ඒකාග්‍රතා කියලා අංග පහක්. ඊගාමිස ප්‍රීතිය තියෙනවා. එතකොට දෙවෙනි ධ්‍යානයේ තියෙනවා චතුෂ්කනාය ක්‍රමයෙන් ගන්නකොට විතක්ක, ਵਿਚාර දෙක සංසිඳිලා ප්‍රීතිය, සුඛය, ඒකාග්‍රතාව කියන අංග තුනක් තියෙනතන ඊගාමිස ප්‍රීතිය තියෙනවා. එතකොට එතනින් එහාට ඊගාමිස ප්‍රීතිය සංසිඳිලා. අන්න ඒකයි සඳහන් කළේ පීතිය සහිත ධ්‍යාන දෙක කියලා. කියන්නේ පළවෙනි දෙවෙනි ධ්‍යාන දෙක චතුෂ්ක ණය ක්‍රමයට. අන්න ඒ ධ්‍යාන දෙකට සමවැදිලා සමවදිනවා. ඒ සමවදින මොහොතෙහි තස් සමාපත්තික්ඛනේ ඥාන පටිලාභේන ආරම්මනතෝ පීති පටිසංවිතා හෝති කියලා සඳහන් වෙනවා. මේ සමවදින මොහොතෙහි ධානයේ ලැබීම වශයෙන් ධානයටපත් වීම වශයෙන් එතනදී ධානාංග හැටියට පවතින නිරාංශ ප්‍රීතිය අරමුණු කරමින් ප්‍රීතිය අත්විඳීම සිද්ධ වෙනවා. මෙන්න මේක තමයි ආරම්මන කිරීම අරමුණු කිරීම වශයෙන් ප්‍රීතිය අත්විඳින්නේ. ඊළඟට සිහි මුලා නොවීම වශයෙන් කොහොමද ප්‍රීතිය අත්විඳීමේ ආනාපාන සති භාවනාව සම්පූර්ණ කරන්නේ? සප්පීතිකේ මේ ඥානේ සමාපංජිකා වුද්ධාය ඥාන සම්පයුත්තම් පීතින් කයතෝ අයතෝ සම්මසති ආන පළමුව සප්‍රීතික ධ්‍යාන දෙකට කියන්නේ පළවෙනි දෙවෙනි ධ්‍යාන දෙකට සමවදිනවා. කියන්නේ එක්ක පළවෙනි ධ්‍යානෙට මුලින් සමවැදිලා ඒකෙන් නැගී හිටින. එතකොට ධ්‍යාන උපචාරයේනේ ඒ ධ්‍යාන උපචාරයේ සිට තමන් අත්විඳ ධ්‍යානය තුළ තිබිච්ච නිරාමස ප්‍රීතිය පිළිබඳව දකිනවා. දැන් එතකොට මේ යෝගාවචරයාගේ සිත බොහෝමත්ම සුප්තිමත් අර ප්‍රථම ධ්‍යාන ප්‍රීතියේ දැන් බොහොම ප්‍රීතිමත් වෙන්නේ ප්‍රීතිය අත්විඳීම නිසා උපචාරයට බැඳියත් එයාට ධානයෙන් ලබාපු ඒ ප්‍රීතිය සිහි කරන්න පුළුවන්. හැබැයි මේ ප්‍රීතියත් වෙනස් වෙන දෙයක්, ෂේ වෙන දෙයක් හැටියට දකිනවා. මොකද ඒකට හේතුව දැන් මේ తాවකාලිකව තමයි නීවරණාදී කෙලෙස් සංසිඳුවලා නැත්නම් යටපත් කරලා ස්කම්භහේ කරලා මේ ධානය පවත්වාගෙන ඉන්නේ. හැබැයි මේ යෝගියා ප්‍රමාදයටපත් වෙලා ආනාපාන සති භාවනාව සමාධිය වැඩිවීමෙන් බැහැර වෙලා වෙනත් නොයෙක් කටයුතු වල යෙදුනොත් කාර්ය බහුල වුණත් හිත වික්ෂිප්ත වෙන විදිහට නීවරණ ආදී ආවොත් තකා විතක ආදී ඇති වුණොත් එයාගේ ධානය පිළිහෙනවා. අන්න එතකොට අර ධාමිස ප්‍රීතියක් නැතුව යනවා. ඉතින් අන්න ඒ වගේ මේ නීවරණ ආදී සතර ධර්මයන් ආසන්නව තියෙනවා. ඒවයින් ඒ ධ්‍යාන සමාධිය නැති වෙන්න පුළුවන්. නැති වුණොත් ඒ ප්‍රීතිය නැතු වෙනවා. හිතේ ප්‍රීතිය නිත්‍ය දෙයක් නෙමෙයි අනිත්‍ය ඇති. ඒ විතරක් නෙමෙයි දැන් මේ ධ්‍යානයට සම්බන්ධලා ඉන්න කාලය තුල තමයි Tamante අංගයක් හැටියට ඒ ප්‍රීතිය අරමුණු කරමින් ඉන්න පුළුවන් වෙන්නේ. එතකොට ඒක නැගී හිටියන් පස්සේ සමවැදිච්ච අත්දැකීම ලැබපු අත්දැකීම ගැන ආවර්ජනය කරගන්න පුළුවන්. එතකොට සමවැදිලා නැගී හිටියන් පස්සෙත් ඒ අත්දැකීම වෙනස් වෙලානේ. ආන් එතකොටත් ඒ ප්‍රීතිය ෂය වෙන වෙනස් වෙන ධර්මතාවක් ඇටියෙත නුවණින් දකින්න පුළුවන්. තස්ස විපස්සනාත්කනේ ලක්ෂණ පටිවේදේන අසම්මහොතෝ පීති පරිසංගිතා කියලා දක්වා තියෙනවා. එතකොට මේ විපස්සනා වාර්ථෙහි නැත්නම් මේ අවස්ථාවේ ත්‍රිලක්ෂණේ වශයෙන් දැකීමේ අර පීතිය අනිත්‍ය වශයෙන් ළඟට ඒක වෙනස් වීම පරිණාමයටපත් වීමක් දුක තමන්ගේ වශයෙන් පවත්වන්න බෑ. අන්නේ විදිහට ලක්ෂණ නුවණින් දකිමි. ඒ ප්‍රීතිය අත්විඳීම නැත්නම් ආවර්ජනය කිරීම සිද්ධ වෙනවා උපචාරය තුළ. අතකොට ඔන්න ওই විදිහට පීති පරිසංවේදී පස්ස සිස්සාමිති සික්කති පස්ස සිස්සාමිති සික්කති පීති අත්විඳීමෙන් ආශ්වාස කරමි පොහොනේ ප්‍රශ්වාස කරමි පොහොනේ කියන ඒ අවස්ථාව පැහැදිලි කරන්න පුළුවන්. ඊළඟට මේ විදිහටම සුඛ පටිසංවේදී සුඛ පටිසංවේදී කියලා කියන්නේ निराமிස සෝය අත්විඳිමි. එතකොට කොහොමද निराமிස සෝය අත්විඳිමින් හිතේ ආනාපාන සති සමාධිය පුහුණු පුරුදු පුහුණු කරන්නේ අතකොට මුල් ධ්‍යාන තුන පළවෙනි ධ්‍යානය, දෙවෙනි ධ්‍යානය, තුන්වෙනි ධ්‍යානය කියන ධ්‍යාන තුන ගත්තාම ඊගාංශ සෝය පවතිනවා. අංග වශයෙන් ගත්තොත් පළවෙනි ධ්‍යානයේහි විතක්ක, ਵਿਚාර, පීති, සුඛ, ඒකාග්‍රතාව කියලා අංග පහක් තියෙනවා. දෙවෙනි ධ්‍යානයේහි විතක්ක, ਵਿਚාර, සංසිඳිලා පීති, සුඛ, ඒකාග්‍රතාව කියලා අංග තුන තියෙනවා. තෘතිය ධ්‍යානයේහි සුඛ, ඒකාග්‍රතාව කියලා අංග දෙක තියෙනවා. අන්න එතකොට පළවෙනි දෙවෙනි තුන්වෙනි ධ්‍යානයන්ට සමවදින යෝගියාට ඒ සමවදින අවස්ථාවේ ඒ ඒ ධ්‍යානය තුල පවතින නිරාමිෂ සුවය අරමුණු කිරීම වශයෙන් අත්විඳින්න පුළුවන්. අන්න ඒ විදිහටත් ආනාපාන සති සමාධිය පුරුදු පුහුණු කරන්න පුළුවන්. ඊළඟට අර කලින් පීතිෙහිදී කිව්වා වාගේ ඒ සුඛ සහගත ධ්‍යානයන්ට සමවැදිලා ඒකෙන් නැගී හිටලා ඒ තමන් ධානයේදී අත්විඳ නිරාමිෂ සෝය පිළිබඳව පස්සනා කරනවා උපචාරයේ සිට. ඒ සෝයත් හැමදාම පවතින එකක් නෙමෙයි. සම්වදින ඉන්න කාලය තුළ සෝයක් ඉන්න පුළුවන්. ඊළඟට යම් විදිහකින් නීවරණාදී ස්මතු වෙලා ධාන පිළිහුණොත් ඒ සෝය නැතුව යනවා. ඊළඟට සමාපත්තියෙන් නැයි සමාධියෙන් නැගී හිටියන් පස්සේ ඒ කාලය තුළ තිබිච්ච සෝය වෙනස් වෙනවා. ඔන්න ඔය විදිහට ඒ ධානය තුල පැවති අංගයක් වන निराமிස සුවයත් වෙනස් වෙන හැටි තමන්ගේ වශයෙන් නොපවත්නා හැටි තමන් නුවණින් දකිනවා අන්න එතකොට අසම්මෝහ වශයෙන් තියෙන මුලා වීම වශයෙන් සෝය අත්දිනවා මේකයි සුඛපටිසංවේදී අසසිස්සාමීති සික්ඛති සුඛපටිසංවේදී පස්සසිස්සාමීති සික්ඛති කියලා කිවිනිරාමස සෝය අත්දිනීමේ ආශ්වාස ප්‍රශ්වාස දෙක අරමුණු කරගෙන සමාධිය වැඩිමෙහි යෙදෙනවා. ඒ විදිහට ඒ නිරාමිෂ සෝය අරමුණු කරගෙන විපස්සනා වඩමිනුත් ආනාපාන සති සමාධියේ පාඩම කරගෙන තවදුරටත් සමති විපස්සනා වැඩිමේ යෙදෙනවා. එතකොට අපිට පේනවා දැන් මේ වේදනානුපස්සනා වශයෙන් ආනාපාන සතිය ගැන විස්තර කිරීමේදී සමත වශයෙන් වඩන්නත් පුළුවන් නැත්නම් විපස්සනා වශයෙන් වඩන්නත් පුළුවන්. එතකොට කෙනෙකුට පීති ආරම්මන වශයෙන්, සෝය ආරම්මන වශයෙන් අරමුණු කරමින් පීති සුව දෙකක් විඳිනකොට එක සමත වශයෙන්. ඊළඟට ඒ ධ්‍යානයන්ට සම්වැදිලා ඒ නැගී හිටලා තමන් අත්විඳා වූ ප්‍රීතිය හා සුවය මේවා අනිත්‍යයි විපරිණාමයටපත් වෙනවා තමන්ගේ වශයෙන් පවතින්නේ නැහැ පිටිහොන දුකට හේතු වෙනවා යනාදි වශයෙන් කියලා විපස්සනා වඩන එක අසම්මෝහ වශයෙන් සම්පූර්ණ කරගන්න පුළුවන් සිහි නමුනා වීම වශයෙන් අනේක විපස්සනා වැඩිවීමටයි අයිති වෙන්නේ. එතකොට සමත විපස්සනා දෙකම වඩන්න පුළුවන්. ඊළඟට චිත්ත සංඛාර පටිසංවේදී අස්ස සිස්සාමීති සික්ඛති චිත්ත සංඛාර පටිසංවේදී පස්ස සිස්සාමීති සික්ඛති කියලා සඳහන් කරන්නේ චිත්ත සංඛාර කියන්නේ මොනවද? සංඥා වේදනා කියන චිත්තාංගයන්ට තමයි චිත්ත සංඛාර කියලා කියන්නේ. එතකොට ධ්‍යාන හතරෙහිම තියෙනවා සංඥාත් තියෙනවා වේදනාත් තියෙනවා. පළවෙනි ධ්‍යානයේ වශයෙන් දෙවෙනි තුන්වෙනි හතරවෙනි ධ්‍යාන වශයෙන් කියන හතරේම වශයෙන් ඇති වෙන සමාධි නිමිත්ත ඒ පිළිබඳ සංඥාව ඊළඟට ප්‍රතිභාග නිමිත්ත අරමුණු කරගෙන මේ ධ්‍යානයන්ට සම්බන්ධින්නේ එතකොට මේ ධ්‍යානයේදී ඇතිවන මේ ප්‍රතිභාග නිමිත්ත පිළිබඳ සංඥාව එතකොට ධානහංග හඳුනා ගැනීම වශයෙන් ඇති වෙන සංඥා. මේ සංඥා චෛතසිකයේ යෙදෙනවා ඊළඟට ඒ ඒ ධානයන්හි ප්‍රීතිසුව අත්විඳීම වශයෙන් ඇති වෙන වේදනාව තියෙනවානේ සැප වේදනාව. අන්න ඒ චිත්ත සංඛාර අරමුණු කිරීම වශයෙන් ඒ කියන්නේ දැන් මේ සමාධියට සම්බන්ධනකොට චිත්ත සංඛාර අරමුණු කරනවානේ. ඒ චිත්ත සංඛාර සංඥා වේදනා අරමුණු කිරීම වශයෙන් අත්විඳිමින් භාවනා පුහුණුවේ යෙදෙන්න පුළුවන්. මේක ගැන සඳහන් කරන චිත්ත සංඛාරාති වේදනාදී උදේඛණ්ඩා. චිත්ත සංඛාර කියලා කිව්ව සංඥා වේදනා කියන ස්කන්ධ දෙක. අතකොට ඔන්න ඔය විදිහට ඊළඟට සඳහන් කරනවා මේ සුඛ පටිසංවේදී පදේ පලෙත් විපස්සනා භූමි දස්සනත්තන් කියලා එතකොට අර කලින් සැපව සැපේ ආරමුණු කරමින් ඊරාංශ සැපේ ආරමුණු කරමින් භාවනා කිරීමෙහිදීත් කලින් කිව්වා වගේ විපස්සනා වශයෙන් විසප්පස්සනා භූමිය දක්වීම වශයෙන් ගන්න පුළුවන්. ඊළඟට පස්සම්භයන චිත්ත සංඛාරන්ති ඕලාරිකං ඕලාරිකං චිත්ත සංඛාරං පස්සම්භෙන්තෝ නිරෝධෙන්තෝති අච්ඡෝ කියලා දක්වනවා. ඒ කියන්නේ දැන් පළවෙනි ධ්‍යානයේහි යෙදෙන චිත්ත සංඛාර මොනවාද? සංඥා වේදනා ධර්මනේ. එතනදී ඇතිවෙන ඒ ධ්‍යාන පටිභාග නිමිත්ත පිළිබඳ සංඥා ඊළඟට ඒ ප්‍රථම ධ්‍යානයේ ඇතිවෙන ප්‍රීති සුඛාදී ධර්ම දෙවන ධ්‍යානයට සාපේක්ෂව ඕලාරිකයි. ඊළඟට දෙවන ධ්‍යානයේ තියෙන පීති සුඛාදී ධර්ම තුන්වෙනි ධානයට සාපේක්ෂව ඕලාරිකයි. තුන්වෙනි ධානයේ තියෙන සුඛ කියන අංගය චතුර්ථ ධානයේ තියෙන උපේක්ෂාවට සාපේක්ෂව ඕලාරිකයි. එතකොට දැන් මේ ඕලාරික ඕලාරික සංඥා වේදනා සංසිඳුවමින් නිරුද්ධ කරමින් තාම සියුම් තත්වයට ආශ්වාස ප්‍රශ්වාස දෙක සංසිඳී යන තත්වයට සම්පූර්ණයෙන් නැති වෙන තත්වයට ඒ සංඥා වේදනා සියුම් කරමින් සංසිඳුවමින් චතුර්ථ ධානයටපත් වෙන්න පුළුවන්. අන්න ඒ විදිහට අර යට යට ධානයන්ගේ තියෙන ඕලානික සංඥා වේදනා සංසිඳුවමින් ඉදිරියට ඉදිරියට තවදුරටත් චිත්ත සමාධිය පුරුදු පුහුණු කිරීම පස්සම්භයං චිත්ත සංඛාරං ඕලාරික චිත්ත සංඛාර සංසිඳුවමින් සංසිඳුවමින් ඉදිරියට ආනාපාන සති සමාධිය වැඩි වශයෙන් අර්ථ දක්වන්න පුළුවන්. ඊළඟට මේ විදිහට භාග්‍යතුන් වහන්සේ වේදනානුපස්සනා නයේන ඉදං චතුක්ඛං භාසිතාති වේදිතබ්බං කියලා අර්ථ දක්වා තියෙනවා මේ ආනාපාන සති භාවනාව පිළිබඳ පහ හය හත අට පියවර වලින් පැහැදිලි කළේ වේදනානුපස්සනා ක්‍රමයෙන් මේ සතර වැඩි යුතු ආකාරය. ඒ කියන්නේ පීති පරිසංවේදී, සුඛ පරිසංවේදී, චිත්ත සංඛාර පරිසංවේදී, පස්සම්භයන් චිත්ත සංඛාරම් කියලා හතර වේදනානුපස්සනාව වශයෙන් දේශනා කරලා තියෙනවා. ඊළඟට චිත්තානුපස්සනාවට අදාළ පියවර හතර ගැන සඳහන් වෙනවා. චිත්ත පරිසංවේදී. ඒ කියන්නේ ඒ ධ්‍යාන සිත චතුන්නං ඥානානං වශයෙන් චිත්තපක්ෂ සංවේදිතා වේදිතබ්බා. ඒ ඒ ධානයන් සම්බන්ධ කියන්නේ ධානයන්ට සමවදිනකොට අත්දකින්න ලැබෙන ධාන සිත තමන් දැනගනිමින් අත්විඳිමින් භාවනා පුහුණුවෙහි යෙදෙනවා. ඊළඟට අභිප්‍රමෝදයන් චිත්තං අභිප්‍රමෝදයන් චිත්තං කියලා කියන්නේ චිත්තං මෝදෙන්තෝ පමෝදෙන්තෝ හාසෙන්තෝ පහසෙන්තෝ සිත ප්‍රමුදිත කරමින් වඩා සතුටු කරවමින් ආස්වාස ප්‍රස්වාස දෙක අනුව භාවනා පුහුණුවේ යෙදෙනවා. ඉතින් මෙහි සඳහන් කරනවා ධ්‍යාකාරයකින් මේ හිත ප්‍රමුදිත කිරීම සතුටු කිරීම කරන්න පුළුවන්. සමාධි වශයෙන්ද විපස්සනා වශයෙන්ද කොහොමද සමාධි වශයෙන් සිත සතුටු කරන්නේ? සප්පීතිකේ වේජානේ සමාපජ්ජති සෝ සමාපත්තික්ඛනේ සංපයුත්ත පීතිය චිත්ත ආමෝදේති පමෝදේති. එතකොට කලින් කිව්වා වාගේ සප්පීතික ධ්‍යාන දෙකට කියන්නේ මුල් ධ්‍යාන දෙකට සමවදිනවා යෝගියා. සමවදිනකොට ඒ සමාපatti ක්ෂණයේ සමවදින ක්ෂණයේ ඒ ධ්‍යාන සිතේ යෙදෙන ප්‍රීතියෙන් සිත වඩා සතුටු කරනවා. ප්‍රමුදිත කරනවා. ඊළඟට විපස්සනා වශයෙන් කොහොමද සිත සතුටු කරන්නේ ප්‍රමුදිත කරන්නේ? ඒ සත්‍වීතික ධ්‍යාන දෙකට සමවැදිලා ඒ නැගී හිටිනවා. නැගී හිටලා ධ්‍යාන සම්ප්‍රයුක්ත ප්‍රීතිය කියන්නේ ධ්‍යානසිතේදීච ප්‍රීතිය මේක ශේවන එකක් වෙනස් වෙන එකක් කියලා මෙන්න මේකට විපස්සනා වශයෙන් ඒ ධ්‍යාන සම්ප්‍රයුක්ත ප්‍රීතිය අරමුණු කරමින් සිත සතුට කරනවා ප්‍රමුදිත කරනවා මෙන්න මේ විදිහට අභිත්ව මොදයන් චිත්තසිත සමත වශයෙන් හා විපස්සනා වශයෙන් සතුට කරවමින් ප්‍රමුදිත කරවමින් ආනාපාන සති සමාධිය අනුව සමත විපස්සනා දෙක පුරුදු පුහුණු කරන්න පුළුවන් ඊළඟට චිත්තානුපස්සනාවේ තුන්වෙනි පියවර හැටියට සමාධහං චිත්තා අස්ස සිස්සාමිති සික්ඛති පස්ස සිස්සාමිති සික්ඛති කියලා සඳහන් කරනවා අපේ නදහස් කරන්නේ පටමඥානාදී වශයෙන් ආරම්මණී චිත්තං සමං ආදහන්තෝ සමං තපෙන්තෝ තානිවාපන ඥානානි සමාපජ්ජිත්තා වුද්ධා ඥාන සම්පයුත්තං චිත්තං කයතෝ වයතෝ සම්මසතෝ විපස්සනාක්ඛනේ ලක්ඛන පටිවේදේන උපජ්ජති කණික චිත්ත ඒකාගතා ඒ නිසා අදහස් කරේ සමත වශයෙන් නම් ප්‍රථම ධානාදී ඒ ධානයන්ට සමවදිනකොට ඒ ධාන ආරම්මණේ ප්‍රතිභාග නිමිත්තාරමණ කිරීම වශයෙන් ඒ ධාන ආරම්මණේ සිත මනාව පිහිටවනවා සමව පිහිටවනවා එහෙමත් නැත්නම් ඒ ධානයන්ට සම්වැදිලා ඒ නැගී හිටලා මේ ධ්‍යාන සංප්‍රයුක්ත සිත ෂේ වෙන ධර්මතාවක් වෙනස් වෙන ධර්මතාවක් ආත්ම ධර්මතාවක් වශයෙන් විදර්ශනා නුවණින් දකින්න. එතකොට විදර්ශනා නුවණින් දකින මොහොතේ මේ ලක්ෂණ ලක්ෂණ අවබෝධ කිරීම වශයෙන් උපදින ෂණික චිත්ත ඒකාග්‍රතාව. අන්න ඒ ෂණික චිත්ත ඒකාග්‍රතාව කියන්නේ විදර්ශනා වශයෙන් හිත එකඟ වීම. ඒ අරමුණෙහි සිත සමව මනාව පිහිටුවමින් සමත විපස්සනා භාවනා දෙක කියන්නේ සමත විපස්සනා දෙපැත්තම පුරුදු පුහුණු කරන්න පුළුවන්. يعني සමත වශයෙන් නම් මේ ධානාසිත අරමුණු කරමින් නැත්නම් ධානාසිත පඨම ධානාදීනා වශයෙන් පඨම ඥානාදී වශයෙන් ආරම්මණය චිත්තං සමන්නාදාන්ත. අරමුණෙහි සිත මනාව පිහිටුවමින් සමත භාවනා වැඩිම කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඒ ධානයන්ට සම්වැදිලා නැගී හිටලා ඒ ධාන සංප්‍රයුක්ත සිත වෙනස් වෙන ආකාරයේ දකින විදර්ශනා නුවණින් සිත එකඟ කරගෙන ඒ අරමුණෙහි මනාව සිත පිහිටුවාගෙන ඒ ක්ෂණික චිත්ත ඒකාග්‍රතාවයේ වශයෙන් මනාව අරමුණෙහි සිත පිහිටුවාගෙන විපස්සනා වැඩිමේ භාවනා පුහුණුවක් කරන්න පුළුවන්. ඊළඟට චිත්තානුපස්සනාවෙහි හතරවැනි පියවර හැටියට සඳහන් වෙන්නේ විමෝචනං චිත්තන්ති පඨම ඥානේන නීවරණේ හි චිත්තං විමෝචෙන්තෝ විමෝචෙන්තෝ ආන. එතකොට දැන් <clears throat> ඒ ප්‍රථම, ද්විතීය, තෘතීය, චතුර්ථ කියන ධානයන්ගේ වශයෙන් ඉක්මවා යන අංග තියෙනවනේ ප්‍රථම ධානයේට පැමිණීමේදී නීවරණ වලින් හිත මිදෙනවා. දෙවෙනි ධ්‍යානයට පැමිණීමේදී ප්‍රථම ධ්‍යානයේ තිබෙච්ච දුර්වල අංග දෙක වෙන විතක්ක ਵਿਚාර දෙකෙන් හිත මිදෙනවා. ත්‍ෘතිය ධානයට පැමිණීමේදී දෙවන ධානයේ තිබෙච්ච නිරාමිෂ ප්‍රීතිය කියන අංගයෙන් මිදෙනවා. චතුර්ථ ධානයට පැමිණීමේදී සුඛ දුක්ඛ දුක්ඛය කල්ැතුම සංසිඳුවලා සුඛ කියන ධානාංගිනුත් හිත මිදෙනවා. මෙන්න මේ විදිහට අර මුලින් මුලින් ධානවල තිබෙච්ච දුර්වල ධානාංගයන්ගෙන් සිත මිදෙමි. නීවරණ හා දුර්වල ධානාංගයන්ගෙන් සිත මිදෙමි. චතුර්ථ ධානයේ තුල උපේක්ඛා ඒකාග්‍රතාව කියන ධානාංග දෙක සහිතව බලවත් චිත්ත සමාධියක් තුළ සිත පිහිටනවා. මෙන්න මේ විදිහට විමෝචන චිත්තං කියන අවස්ථාව සමත වශයෙන් අත්දකින්න පුළුවන්. එහෙමත් නැත්නම් තානිවාපන ඥානානි සමාපජිත්වා උත්හා ඥාන සම්පයුත්තං චිත්තං khයතෝ වයතෝ සම්මසති. එහෙමත් නැත්නම් මේ ධානයන්ට සමවැදිලා ඒ ධාන සම්ප්‍රයුක්ත සිත වෙනස් වෙන ශේවන ධර්මතාවක් හැටියට දකිනවා. ඒ විදිහට විපස්සනා නුවණින් දකිනකොට අනිත්‍යානුපස්සනා කියන්නේ මේ සමාධිමත් සිතත් අනිත්‍ය ධර්මතාවක් ඒ සිතෙහි තුන චිත්තාංග චෛසික සමා වෙනස් වෙන ධර්මතාවක් හැටියට දකිනකොට වැඩෙන්නේ අනිච්ඡානුපස්සනාව. ඒ අනිච්ඡානුපස්සනාව වඩනකොට වෙන්නේ මොකද්ද? මේ සිතත් නිට්ටයයි සමාධිමත් සිතත් නිට්ටයයි ඥාන සමාධියත් නිත්‍යයි කියලා පැවතිච්ච නිත්‍ය සංඥාවෙන් සිත මිදෙනවා. ඊළඟට ඒ වෙනස් වෙන සිත දුකට පෙරලෙනවායි කියන එක දකිනවා දුක්ඛානුපස්සනාව කියන විපස්සනා වඩනකොට දුක්ඛානුපස්සනාවෙන් දකිනවා මේ වෙනස් වෙන සිත දුකට පෙරලෙනවා කියන එක. එතකොට මොකද වෙන්නේ දුක්ඛානුපස්සනාව තුළින් දුක අනුව විපස්සනා වැඩි වීමෙන් දුක්ඛ ලක්ෂණය අනුව දුක අනුව කිව්වෙතන දැන් ධානාසිතේ දුකක් ගැන නෙමෙයි දුක්ඛ ලක්ෂණය. මොකද ඒකට හේතු දැන් ධ්‍යාන පිළිහෙනවා. දැන් මේවා ලෞකික ධ්‍යානනේ. ඒ ලෞකික ධ්‍යාන පිළිහෙනකොට මොකද වෙන්නේ? අනේ මට දැන් මේ තිබිච්ච චිත්ත සමාධිය නෑ, ප්‍රථම ධ්‍යාන සමාධිය නෑ, දෙක නෑ, තුන්වෙනි සමාධිය නෑ අනාදි වශයෙන් කියලා එයාගේ පිළිහිච්ච ධ්‍යානය ගැන හිතමින් සමහරලාට තැවීමක් ඇති වෙන්න පුළුවන්. ආ එතකොට විපරිණාමය නිසා දුක ඇති වෙනවා කියන එක දුක්ඛානුපස්සන දුක්ඛ ලක්ෂණය දැකීම වශයෙන් අවබෝධ වෙනවා. එතකොට සුඛ සංඥාවෙන් සිත මිදෙනවා. අනාත්තානුපස්සනයි අත්ථ සංයතෝ. එතකොට මේ සිත තමාගේ කියන සංඥාවක් වැඩි අදහසක් තිබුණා නම් මේ විදිහට ත්‍රිලක්ෂණය අනුව බලනකොට ඒ යෝගියාට තේරෙනවා මේ සමාධිමත් සිත තමා කියන්නේ මේ Tamanට ඕන විදිහට පවතින්නේ මේ හේතුඵල වශයෙන්ුයි මේ හිතේ සමාහිත භාවය ඇති උනේ. අන්න ඒ විදිහට අනාත්ම ලක්ෂණය මුල් කරගෙන අනාත්මානුපස්සනාවෙන් දකිනකොට ආත්ම සංඥාවෙන් මමත්වයෙන් මේ සිත තමයි ආත්මයේ සිත තුළ ආත්මේ තියෙනවා ආත්මය තුළ සිත තියෙනවා යනාදි වශයෙන් යම් ආත්ම සංඥාවක් තිබ්බනම් මේ සිතම ආත්මයයි කියලා ගත්ත සිතම තමයි කියලා ගත්ත ආත්ම සංඥාවෙන් සිත මිදෙනවා නිබ්බිදාන නිබ්බිදාන පස්සනා නාන්දිතෝ කලකිරීම අනුව දකිනා විදර්ශනා නුවණින් මොකද වෙන්නේ නන්දිය ඇල්මින් සිත නිදහස් වෙනවා ඒ කියන්නේ දැන් ධ්‍යාන සමාධියක් ඇති කරගත්ත යෝගියාට ඒ ධ්‍යාන සිත ගැන පුදුම ඇලීමක් ඇති වෙන්න පුළුවන්. මොකද ඒකට හේතුව මේ කාමයන් අරමුණු කරගත්ත කාමක සිතක් වාගේ නෙමෙයි මේ ධ්‍යානය කියලා කියන්නේ තාම ශාන්ත මානසික තත්වයක්. ඒක දන්නේ ධ්‍යානයකට සමවැදිච්ච කෙනෙක්ම කොච්චර ශාන්ත තත්වයක් සිත තුළ තියෙන කියලා. ඉතින් එතකොට යා විදර්ශනා වැඩුවේ නැත්නම් ඒ සිතේ ශාන්ත තත්වය ගැන කියන්නේ ශාන්ත වූ සිත නැත්නම් සමාහිත වූ සිත ගැන ඇල්ම බලවත් ඇති වෙන්න පුළුවන්. නමුත් මේ යෝගියා නුවණින් දකින්න ඕන විපස්සනා වශයෙන් දකින්න ඕන මේ සමාධි සිතත් උත්පාද තితి භංග වශයෙන් ඇතිව පැවතිලා නැති වෙලා යනවා. ඉතින් මේක දුකට පෙරලෙනවා. මේ සමාධියේ තරමොත් මොකද වෙන්නේ? මේ සිතම තමන්ව සසරට බැඳ තබනවා කියලා නුවණින් දකිනකොට අන්න නිබ්බිදානුපස්සනාව ඇති වෙනවා. කලකිරීම ඇති වෙනවා. මේ බිඳෙන සිතකට මොකට බැඳෙනවද කියලා. අන්න එතකොට නන්දියෙන් ඇල්මෙන් හිත නිදහස් වෙනවා. විරාගානුපස්සනාය රාගතෝ අන විරාගියානෝ ඉඳගෙන කියන හිත හිත අනිත්‍ය වශයෙන් උපාදිතී භංග වශයෙන් දකිනකොට මේ චිත්තචෛතසික ධර්ම ඔක්කොම ඇති වෙලා නැති වෙලා නිඳලා යනවා නේද කියලා දකිනකොට අර සිත පිළිබඳ යම් රාගයක් තිබ්බනම් ඒකත් දුර වෙලා යනවා විරාගානුපස්සනාවෙන් රාගයෙන් හිත මිදෙනවා නිරෝධානුපස්සනාය සමුදයතෝ එතකොට මේ විඥානේ හටගත්තේ මේ විඥානේ හටගෙන තියෙන්නේ කුසල අකුසල කර්ම සංඛ්‍යාත සංස්කාර නිසා ඒ නිසා තමයි ප්‍රතිසන්දි වශයෙන් මේ භාවිපත ලැබීම වශයෙන් විඥානයක් හටගත්තේ ආ විඥානේ නිසා නාම රූප එතකොට මේ විදිහට මේ මුළු මහත් සසල පැවැත්ම ඇති වෙනවා විඥානයේ මුල් වෙලා එතකොට අවිද්‍යාව මුලමනින්ම ඉතිරි නැතුව ප්‍රහාණය වුණොත් කුසල අකුසල කර්මත් දුර වෙලා ගියොත් නැවත භවයක් පිණිස විඥානයේ හට ගැනීමක් සකස් වීමක් වෙන්නේ නැහැ කියලා පටිච්ච සමුප්පාදය අනුව මේ ස්කන්ධ ධාතු ආයතනයන්ගේ නිරෝධය දකිනවා. අනුපාද නිරෝධයේ වශයෙන්, ශනික නිරෝධයේ වශයෙන් මොන විදිහට නිරෝධානුපස්සනාවෙන් දකින්න අනුවල දකින්නකොට සමුදේ මේ හට ගැනීම පැත්තට බර වෙලා තිබිච්ච සිත ඒ නිදහස් වෙනවා හට ගැනීම පැත්තේ. පටිනිස්සග්ගානුපස්සනාය ආදානතෝ චිත්තං විමෝචෙන්තෝ එතකොට අතහැරීම අනුව දකින්න මේ කියන මුලින් කියපු මේ විපස්සනා ඥාන පිළිවෙලින් පිළිවෙලින් ඇති ඇති වෙනකොට ඒ යෝගියාගේ හිත නැඹුරු වෙන්නේ සමාධිමත් සිත ධ්‍යාන සමාධියේ සමාහිත වූ සිත අල්ල ගන්න නෙමෙයි අතහරින්න. කලකිරීම වශයෙන් විරාග වශයෙන් දෝධ වශයෙන් දකිනකොට අතහැරීම පැත්තට සිත නැඹුරු වෙනවා මේ සිත පිළිබඳව මමත්වයෙන් අල්ලා ගැනීමක් තිබ්බා නම් දර්ශනා ගැනීම තුලේ අතහැරෙනවා. අන්න ඒකයි පටිනිස්සග්ගානුපස්සනාය කියලා කිව්වේ. <clears throat> අත්හැරීම අනුව නෝනින් දකිනවා. ඉතින් එතන තව විස්තර තියෙන අපිට ඉදිරියට ඒකත් මේ ධම්මානුපස්සනා කොටසෙහිදී සාකච්ඡා කරන්න පුළුවන්. අන්න එහෙම දකිනකොට ආදානතෝ චිත්තං විමෝචෙන්තෝ. අල්ලා ගැනීමෙන් හිත මිදෙනවා. අන්න ඒ විදිහට ආස්වාස ප්‍රස්වාස දෙක මුල් කරගෙන ආනාපාන සති සමාධිය වැඩි වීම වශයෙන් සමත භාවනාවෙනොත් සමත සමත වශයෙන් විපස්සනා වශයෙන් මේ විදිහට ආස්වාස ප්‍රස්වාස දෙක මුල් කරගෙනම භාවනා ආනාපානසති භාවනාව සම්පූර්ණ කරන්න පුළුවන් කියන එක භාගතුන් වහන්සේ වදාලා ඒවන් චිත්තානුපස්සනාව වශයෙන් ඉදං චතුක්ඛං භාසිතාන්ති වේදිතබ්බා ඒ කිව්වේ චිත්ත පරිසංවේදී අභිපමෝදයන් චිත්තං සමාදාහං චිත්තං විමෝචයන් චිත්තං කියන මේ පියවර හතර බුදුරජාණන් වහන්සේ වදාළේ චිත්තානුපස්සනාව වශයෙන් කියලා අට කතාවන්හි සඳහන් වෙනවා. ඉතින් එතකොට දැන් ඔබට පැහැදිලි මේ ආනාපාන සති භාවනාව මේ Tamange හුස්ම රැල්ල අරමුණු කරගෙන පටන් ගන්නා මේ උත්සාහය හිත සංසිඳීමේ උත්සාහය කොච්චර ගැඹුරකට යන්න පුළුවන්ද? එතකොට බලන්න මේ ඔබේ හුස්ම රැල්ල තුල ඔබේ නිවන පවතිනවා. දැන් ඔබට නිවන සාක්ෂාත් කර ගන්නට පුළුවන් හොඳම අවස්ථාවක්. දැන් පාත්‍ර තමන්ගේ හුස්ම අරමුණු කරගෙන සිත සංසිඳුවා ගන්න පළමුවෙන් උත්සාහ කරන්න. කායනුපස්සනාව වශයෙන් තමන්ට පුළුවන් දුරක් දක්වා හිත පුරුදු පුහුණු කරන්න. ඊළඟට පුළුවන් නම් තමන්ට මේ වේදනානුපස්සනා, චිත්තානුපස්සනා මේ අනිත් අනුපස්සනාවත් වැඩින ආකාරය බලන්න. ඒ කියන්නේ දැන් සුළු වශයෙන් හෝ ආනාපාන සතිය මුල් කරගෙන හිත සමාහිත වෙනකොටත් යම් නිරාංශ ප්‍රීතියක් සුවයක් දැනෙන්න පුළුවන්. ඒකවත් උපාදානය කරගන්න එපා. මේ වේදනානුපස්සනා, චිත්තානුපස්සනා මේ පියවරයන් පියවර වලින් කියවෙන කාරණාව තේරුම් ගන්න සුලභ වශයෙන් හෝ සමාධියක් ඇතිවීමෙහිදී අත්දකින්න ලැබෙන නිරාංශ ප්‍රීතිය, සුවය, ඒකද සුසිත ඒවත් අනිත්‍ය වශයෙන් දකින්න ඕන. හැබැයි දැන් මේකෙදි මේ විශේෂයෙන් ආනාපාන සති භාවනාවේදී මේ සෝලසාකාරය පැහැදිලි කරනකොට පළමුවෙන් සමතය පැත්ත හොඳට ශක්තිමත් කරගෙන ඉන්න ඕනේ. එතකොට තමයි මේ සමාධිය පාදක කරගෙන විදර්ශනාව හොඳට ශක්තිමත්ව වඩන්න පුළුවන් වෙන්නේ. කියන්නේ ආරම්භයේදීම කියන හුස්මේ හුස්ම අරමුණු කරගෙන යන්තම් හිත එකඟ වෙනකොට විදර්ශනාවට හැරෙන්න ගියොත් එහෙම ආනාපාන සති සමාධිය වැඩෙන්නේ නැහැ කියන එක විශේෂයෙන්ම මතක තියාගන්න ඕනේ. ඉතින් අන්න ඒක නිසා මේ වේදනානුපස්සනා, චිත්තානුපස්සනා වශයෙන් ආනාපාන සතිය පාදක කරගෙන හිත විදර්ශනාව පැත්තට නංවන එක හොඳට හිත සමාධිමත් කරගත්ත යෝගීකුගේ වශයෙන් තමයි කියා තියෙන්නේ. අපි එන්නේ ඒක තේරුම් ගන්න ඕන. දැන් ආනාපාන සතිය පටන් ගත්ත හැටියේම ඇති වෙන අර ලදරු නැත්තම් මුලින්ම ආරම්භ වෙන සමාධි සංඥාව ඒ ඇති වෙන නිරාමිෂ ප්‍රීති සුඛාදී එක පාට මේ ඔක්කොම අනිත්‍ය මේකත් අතහැරලා දාන්න ඕන කියලා අර ඉදිරි ඉදිරිපත් වෙන කියන මූලික වශයෙන් හිතේ ඇති වෙන සමාධි නිමිත්ත, පරිකම්ම නිමිත්ත වෙන්න පුළුවන්, උදාහ නිමිත්ත වෙන්න පුළුවන්. මෙන්න මේවා එකපාරට අතහැරලා දාන්න ගියොත් එහෙම එතකොට සමාධිය වැඩෙන්නේ නැති. ඒක නිසා මේ හොඳට චිත්ත සමාධිය තහවුරු වෙනකන් සමත වශයෙන් වඩන්න ඕනේ. ඒකයි දෙන උපදේශය. සමාධි නිමිත්ත තහවුරු කරගෙන සමත වශයෙන් හොඳට වඩලා ඉතින් ඊට පස්සේ තමයි අඩුව ගානේ ප්‍රථම ධානයවත් ලබා ගන්න පුළුවන් වුණ විශාල ලාභයක්. ඊවරණ සංසිඳිලා අන්න එතකොට මේ ප්‍රථම ධානයෙන් නැගී හිටලා මේ කියන විදිහට මේ වේදනානුපස්සනා, චිත්තානුපස්සනා වශයෙන් සමති විපස්සනා දෙකම වඩන්න පුළුවන්. ඊළඟට අපි බලමු ධම්මානුපස්සනාවදී ධම්මානුපස්සනා විපස්සනා වශයෙන්මයි සඳහන් කරන්නේ. ඉතින් ඒක අපි ඉදිරියේදී සාකච්ඡා කරමු. ඉතින් මේ විදිහට අපි මේ ආනාපාන සති සමාධිය පිළිබඳ සමතිපස්සනා දෙපැත්තෙන්ම ශ්‍රවණය කිරීමෙන් ජනිත කරගත්තා කුලී සම්පත්තිය දෙවරුන්ටත් අනුමෝදන් කරගෙන දෙවරුන්ටත් මේ කුසලය අනුමෝදන් කරගෙන සිත පිළිබඳ යථා ස්වභාවය අවබෝධ කරගෙන සිතනක් මිදී සසර දුකින් නිදහස් වෙන්න ලැබේවායි පින් අනුමෝදන් කරමු ආකාශාර්ථා ච භූමාර්ථා දේවානාගා මහිද්ධිකා පුඤ්ඤාන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාශට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා බෝධයන්තු සිවං පදං ඔබ හැම දිනාටමත් මේ ධර්ම ශ්‍රවණමේ කුසලයේ ආනාපාන සති භාවනාව වඩාගෙන සමති විදර්ශනා බුදුන් පමුණවාගෙන සසර දුකින් නිදහස් නිවනින් සැනසෙන්න හේතු වේවා. තෙරුවන් සරණයි.